නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විඤ්ඤා උප්පතතං සිද්ධා අවිඤ්ඤා නිපතතං වරා සංඝෝ පවජමානං බුද්ධෝ පවද සංවරෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ තියෙන රාත්‍රී මැදියම් කාලයේහි සිංහල පැයෙන් පැය 10ක් ඔර්ලෝසු පැයෙන් පැය 4ක් දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් වෙනුවෙන් ගත කරනවා. සරුවක්ඥන් වහන්සේගේ දිනචරියාවේ තියෙන කොටස් පහයි. පුරේ භක්ත කිච්ච, පච්චා භක්ත කිච්ච, පුරිම යාම කිච්ච, මජ්ජම යාම කිච්ච සහ පච්චම යාම කිච්ච කියලා. පුරේ භක්ත කිච්ච කියන්නේ උදේවරුය. උදේවරුයේ සංඝ පිරිස වඩිනවා ගන්ධ කුටියට. ආවාද ලබා ගන්නට. ආවාද ලබාගත් භික්ෂූන් වහන්සේලා සමග සරුවක්ඥන් වහන්සේ පිරිසුඟා වඩිනවා. එසේ පිරිසුඟා වැඩිීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් නම් එකලා වැඩම කරනවා. අනික සංඝ පිරිස සමග වැඩම කරනවා. සංඝ පිරිස සමග වැඩම කරනකොට බුදුදැස් විහිදුවාගෙන බොහොම ගෞරවනීය ආකාරයෙන් වඩින්නේ. එකලා වඩිනකොට අප්‍රසිද්ධ විලාසෙන් වඩින්නේ. එසේ පින්නපාත ලබාගෙන දන් වළඳලා බුක්තානුමෝදනා දේශනා පවත්වා ආපසු ගන්ධ කුටියට වඩිනා විවේක ගන්නා සුවල්ප වේලාවක්. එසේ බුක්තානුමෝදනා දේශනය අඩියෙන් කෙටියෙන් කරනවා නම් බණවර 60ක් තරම්. ඒ කියන්නේ ගාථා 15000. එච්චර දේශනාවක් කෙරෙනවා. ඒක සවිස්තරව කරනවා නම් බණවර 80ක් තරම් දේශනා කරනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා පිළිසුඟා වළඳලා අයමත් වඩිනවා ගන්ධ කුටියේ වෙත ආවාද ලබාගෙන භාවනා කරන්න වඩින්න. එතෙන්දී සරුවක්යන් වහන්සේ සංඝ පිරිසට සුගතෝ වාදයෙන් ආවාද දීලා පිටත් කරනවා. උදේ වාරුවේ ධම්පින්කම් කරන පින්වතුන් දායක පින්වතුන් සවස ඉර අවරුණාට පස්සේ එනවා බණ අහන්න. එතෙක් සරුවක්යන් වහන්සේ සමවත් සෝයෙන් වැඩ ඉන්නවා. මේ තමයි පුරිම බක් පුරිම බක්ත කිච්ච කියන්නේ පුරේ බක්ත කිච්ච. සවස් සරුවේ සේනාසනයේ පැමිණි දහස් ගණන් ජනතාවට ඉරබැස යන්න ආසන්න දෙක්ම ධර්ම දේශනා කරනවා. කෙටියෙන් කරනවා නම් බණ වර 100ක් තරම්. ටිකක් සවිස්තරව කරනවා නම් බණ වර 120ක් තරම් දිග දේශනාවක් ඒ හවස් වගේ කරන්නේ. ඊළඟට උපස්ථායකයන් වහන්සේලා උණුපැන් සිසිල් පැන් සලසා දෙන අපැන් පහසු වෙන්නේ. සරුවක්යන් වහන්සේ පැන් පහසු වෙලා ගතසනසලා සංඝ පිරිස භාවනාවෙන් ආපසු එනතුරු දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝත්‍රයේ සමයදී දසදහසක් ලෝක ධාතු වෙත බුදු වැස විහිදුවලා රාත්‍රී කාලයේ කළ යුතු වැඩ කටයුතු සනිටුහන් කරගන්න. මේ තමයි පච්චාබත් කිච්ච. පසුබත් කිස කියන්නේ පස්වරු කාලයේ වැඩ. ඊළඟට විසුණු වහන්සේලා තැන්සන් වලින් එනවා සරුවක්යන් වහන්සේ දැකලා ආවාද ලබනද. තැනනි සංඝ පිරිසට සුගතෝවාදෙන් ආවාද දීලා එක එක භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙමින් සමාජ ශික්ෂා පද පනවන සමාජ ජාතක දේශනා ඉදිරිපත් කරන කමතාන් සවිසුද්ධ කර දෙනවා මෙහිම රාත්‍රී ඔර්ලෝසු කයෙන් 10 දක්වා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කල් ගෙවනවා ඒක කියන්නේ පුරිම යාම කිච්ච සංඝ පිරිස කොටි සෙනසුන් වෙත වැඩයාට පස්සේ දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් එනවා බලහඬ ඉතින් රාත්‍රියේ පැය 4ක් මේ වෙනුවෙන් ගත කරනවා ඒ තමයි මජ්ජිම යාම කිච්ච. පච්චම යාම කිච්ච කියන්නේ රාත්‍රිය ඔරලෝසු පහෙන් දෙකේ සිට 3:20 දක්වා පැයකුත් විනාඩි 20 කාලය තුලදී සක්මන් භාවනාව යෙදෙනවා. මොකද දවසේ වැඩියක්ම වාඩි වීම ඉරියව්වෙන් ගත කළ නිසා. සක්මනෙන් නැගී අවසන් වී 3:20 සිට 4:40 දක්වා පැයකුත් විනාඩි 20 තරම් කෙටි කාලයේ දකුණු ඇලෙන් සිංහසෙයාවෙන් සතෝ සම්ප්‍රජානකාරීව සතපේ වදාරනවා. හතරයි හතනේ සිට දිරඋදාවන තුරු දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණා සමෝත්‍ර සමයදී ඉන්නේදී දසදහසක් ලෝක ධාතු බුදු ඇසින් බලලා ගමාලේ කටයුතු සනිටුහන් කරගන්නවා. මේ තමයි පස්චිම යාම කිච්ච. මෙන්න මෙහෙම දිනචාරියාවක් පැවැත්වූ සරුවඥන් වහන්සේ වෙතට රාත්‍රියේ මැදියම් කාලේ එන අර විදියට දෙවියෝ, බ්‍රහ්මයෝ නාග සුපර්ණාදීන් වනහඬ. බොහෝ සෙයින් දෙවියන් එන්නේ ප්‍රශ්න පන්ති ගොතාගෙන. සමහර දෙවි දේවතාවෝ ප්‍රශ්නයන්ට උත්තරක් හදාගෙන එනවා. නමුත් සරුවාක්යන් වහන්සේ ළඟට ඇවිල්ලා තමයි නියම පිළිතුර ලබා ගන්න. ඒ දෙවියන් බ්‍රහ්මියන් එනකොට මුළු මහත් ජේතවනාරාමයේ හාත්පස බබළුවාගෙන ඇවිල්ලා බුදුපාමුල වැඳලා එකක් පසට හිට ගන්නවා. දෙවියෝ වාඩි වෙන්නේ බුදුපාමුල ඉදිරියේ. හේතුව වාඩි වෙන්න හිතනකොට දිව්‍ය ආසන පහළ වෙනවා. ඒක බුදුරජාන් වහන්සේගේ ආසනයට වඩා උසස් ආසන බැවින් ඒව වාඩි වෙන්න කැමති නැහැ. අනිත් කාරණේ මේ දෙවියන් බ්‍රහ්මයන් එන්නේ බුද්ධ දර්ශනයේ සංඝ දර්ශනයේ ධර්ම ශ්‍රවණයට තමයි. ඒ හැර මේ මනුලොව ඔය තවකුසාවැසි දෙවියන්ට බොහොම දුර්ගන්ධයි කියනවා. කොච්චරද යොදුන් 100ක් මානේ මිනිසයන්ගේ මනුෂ්‍ය දුර්ගන්ධය කමනවලු දෙවියන්ට. දෙවලෝ එහෙම ඉතින් දුර්ගන්ධයක් නැති නිසා. එනිසා වැඩි වෙලා ඉන්න කැමති නැහැ. මේ කාරණා දෙක උඩ තමයි හිතගෙන ඉන්නේ. ඒ හිතගෙන ඉන්නේ මහ පොළොවේ නෙමෙයි. මහ පොළොව හිත ගන්න ඒයත්න්න පුළුවන් කමක් නැහැ. පොළොවට උඩින් තව ඒයත් මවා ගන්නවා පොළොවක්. ඒ කියන්නේ පළසක් වාගේ පොළොවක් ඒගොල්ලෝ මවා ගන්න ඒ ගත්තන්න හිත ගන්න පුළුවන් පොළොවක්. ඒ විදිහට තමයි ඒයත් හිතගෙන බනහන්නේ. එම පැමිණි දෙවියන් අතර එක්තරා වික්ත ජීය පුත්‍රයෙක් සරුවක් යනවා සිදිරියේ කස්න ගාතාවක් කියුවා. කිංසු උප්පටතං සෙත්තං කිංසු නිපටතං වරං කිංසු පවජමානං කිංසු පවදතං වරෝ සරුවක්යන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඉහළ බලා වැඩෙන දේ අතුරින් කුමක්ද ශ්‍රේෂ්ඨ පහත වැටෙන දේ අතුරින් කුමක්ද ශ්‍රේෂ්ඨ ඇවිදින්නෝන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ කතා කරන්නෝන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ කතා කරක් එක්දාතාවේ කියවේ එතකොටම තව ව්‍යස්ත දිව්‍ය පුත්‍රයෙක් ඉස්සරහට පැනලා මම මේකට උත්තර දෙන්නම් කියලා ඒ දිව්‍ය පුත්‍රයාගේ අදහස කියා හිටියා. දිව්‍යං උප්පතතං සෙට්ඨං ගුට්ටි නිපතතං වරා ගාවෝ පවජමානං පුත්තෝ පවදතං වරෝ මේ තමන්ගේ අදහසයි. ඒ මොකද ඒ දිව්‍ය පුත්‍රයා කල්පනා කළා මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්යන්ට අත්‍යවශ්‍ය කාරණා හතරක්. දීයන් උප්පතතං සෙට්ඨං ඉහළ බලා වැඩෙන දේ යතුරුෙන් ශස්ත්‍ය බීජ වර්ග ශ්‍රේෂ්ඨයි. ඒ මොකද සීලම මිනිස්යෝ සීලම සත්වයෝ සබ්දේ සත්ත ආහාරත්‍තිතික. ආහාරයෙන් තමයි යතින්නේ. ආහාර අතුරෙන් මිනිස්යන්ගේ ප්‍රධාන ආහාරය ධාන්‍ය. ධාන්‍ය වර්ග හතක් තියෙනවා. සාලි, වීහි, යවෝ, කංගු, කුද්රුසෝ, වරකෝ, ගෝදුමු කියලා. ඒ සක්මිත ධාන්‍යයන් අතුරෙන් මෙතන ප්‍රධාන වන්නේ සුවඳ රත් හැල් සුවඳවත් හැල්කේ නෙමේ වී වර්ගය බොහෝම ප්‍රධානත්වය දරනවා ධාන්‍ය අතුරේ. එනිසා මේ වැඩෙන දේ අතුරින් මිනිස්යන්ගේ ශරීරයට ආයු වර්ණ සැප බල ඥාන වැඩෙන ආහාර කෘත්‍ය වශයෙන් ඉතා වටිනා ආහාරය වෙන්නේ ශස්ත්‍ය බීජේ බැවින් ඒ වැඩෙන දේ අතුරින් ශස්ත්‍ය බීජේ ශ්‍රේෂ්ඨයි කිව්වා. පහත වැටෙන දේ අතුරින් කුමක්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? එතුමා කියනවා මුක්ති නිපතතං වරා වැසුදහරේ පහත වැටෙන දේ ඇතුලෙන් ප්‍රධානයි. මොකද මේ සස්්‍ය ධාන්‍ය නිෂ්පාදනය වෙන්න වර්ෂාපතනිය අත්‍යවශ්‍යයි. වර්ෂා ජලයෙන් තමයි මේ සස්්‍ය නිෂ්පාදනය වෙන්නේ. ඒක නිසා පහත වැටෙන දේ ඇතුලෙන් ජල ධාරා වර්ෂා ජලයේ ශ්‍රේෂ්ඨයි. තුන්වෙනි කාරණේ අවිදින්නෝන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ? ඒකට මේ ජී පුත්‍රයා කියනවා ගාවෝ පවජමානාන. ඇවිදින සතුන් අතරින් ගම සම්පත්තියේ ශ්‍රේෂ්ඨයි. මොකද මේ මිනිස්යන්ට පස්කෝරස ලැබෙන්නේ ගවයාගෙන්. මිනිස්යන් ආයු වර්ණ සැප බල ඥාන වැඩෙන්න අර ශස්ත්‍ය ධාන්‍ය දීජ වර්ග වගේ ඒවත් ඖෂධීය ගුණ ලැබෙන්නේ මේ ගවයාගෙන්. ගවයාගෙන් මේ පස්නෝරස පමණක් නෙමෙයි. ගවයාගෙන් කුඹුරු සානවා, එවාගෙම වපුරනවා, එවාගෙම ගල් අදිනවා, බඩු අදිනවා, තවත් තවත් දේවල්. ඒ ගවයාගේ හැම දෙයකින්ම මිනිස්යන්ට උපකාර තියෙනවා. ගොමතික පවා මිනිස්යන්ට හෝර පිනිස්ස සහ ගෙවල් පිරිබඩ කරගන්නත් උපකාර වෙනවා. ඒ වගේම ඒ ගවයාට දෙමව්පියන් වාගේ සැලකන්නේ දෙමව්පියන් ද වාගේ සැලකන්නේ ඈත කාලේ මේ මිනිස්යෝ කවදාකවත් ගවයන් මරාගෙන මස් කන්න සිරිතක් පිළිගන්නේ ඒ තරම් ගවයාට සැලකනවා අදත් ඉන්දියාවේ Hindu භක්තිකයෝ බොහෝම ගරු කරනවා ගවයාට කවදාකවත් කෙලිතිපාරම් ගන්නෑ කවදාකවත් නාහි විදින්නෙත් නෑ ඒ ගවයන්ට දෙමව්පියන් වාගේ සැලකෙන නිසා ගවය බොහෝම හීනයි ඒ ගවය අනින්න කියන්නේ නෑ නපුරු නෑ එනිසා ගවය බොහෝම සංවරව මිනිසයන් අතර ජීවත් වෙනවා. ඒ මොකද මිනිසයන් ගවයන්ට අභිනදානෙ දීලා තියෙනවා. අභිනිතා ඒ ගවයෝ කිසි බයක් නැහැ. ඒ වගේම කැටිගන්නේ, භය වෙන්නේ, කුලප්පුවන්නේ නැහැ. ඉතින් දෙම ඒ මිනිසයන්ට අවශ්‍ය ප්‍රස්කෝ රස ඉතිරිලා පැතිරිලා ඒගොල්ලෝ ලබා දෙනවා. ඒ නිසා අවිදින සතුන් අතුරින් ඒ ගවයන් යන යන පැත්ත ප්‍රව අශස්ත්‍රීක වෙනවා. ඒ නිසා අවිදින සතුන් අතුරෙන් ගව සම්ප්‍රත්‍යයේ ශ්‍රේෂ්ඨයි කියලා මේ දී පුත්‍රයා තුන්වෙනි පිළිතුරක් දුන්නා. හතරවෙනි පිළිතුරට කියා හිටියේ පුත්තෝ පවද සංවරෝ. ඒ කියන්නේ දෙමව්පියන් හදන වර්ණ කුඩා දරුවෝ අම්මිය තාත්තේ ආදි වශයෙන් කියමින් මිහිරි වචනින් කතා කරනකොට දෙමව්පියන්ට අමෘතයක් වාගේ වචනේ ප්‍රියයි මනාපයි. එපමණක් නෙමේ දරුවෝ යෙගෙන කියාගෙන වික්ත ප්‍රතිබලව කතා කරන්න තරම් ශක්තිමත් වුණාම මුළු රටක්ම හොල්ලන්නට මුළු රටක්ම අවනත කරන්නේ දරුවන්ට පුළුවන්. ඒ වාගේ කතා කරන්නෝගෙන් දරු සම්ප්‍රත්‍යයම ප්‍රධානයි කියන එක මේ දීපුත්‍රයා කිව්වේ මනුෂ්‍ය ලෝකයට අවශ්‍ය සම්ප්‍රත් හතරක් නිසායි. ඉහළ බලලා වැරණ දේ අතුරේ ශස්‍ය දාන්න බීජය ශ්‍රේෂ්ඨයි. පාත වැත්න දේ අතුරෙන් වැසිදාර ශ්‍රේෂ්ඨයි. අවිදින සතුන් අතුරෙන් ගව සම්ප්‍රත්‍යය ශ්‍රේෂ්ඨයි. කතා කරන්නෝගෙන් පුත්‍ර සම්ප්‍රත්‍යය ශ්‍රේෂ්ඨයි. ඉතින් ලෞකික වශයෙන් සංසන්දනය වෙනවා. නමුත් ශරුවාක්‍යන් වහන්සේගෙන් මේ අහන්නේ අනිත් ප්‍රධාන දී පුත්‍රය මේ ලෞකික සම්ප්‍රාප්ති නිස ප්‍රමණක් නෙමෙයි. ලෝකෝත්තර සම්ප්‍රාප්ති නිස හේතු වෙන අර්ථ සම්ප්‍රාප්තිය තමයි අහන්නේ. ඒකද ශරුවාක්‍යන් වහන්සේ දුන්න පිළිතුරු ගාථාවයි මේ මාතෘකා කරන්න යෙදුනේ. විද්‍යා උප්පතකං සෙට්ඨා අවිද්‍යා නිපතකං වරා සංඝෝ පවජමානං බුද්ධෝ පවදතං වරෝ ඉතාම වැදගත් අර්ථ සම්ප්‍රත්‍යක් මේ පද හතරේ තියෙනවා. වැඩෙන දේ අතුරින් දියුණු වෙන දේ අතුරින් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. මෙතන විද්‍යාව කියලා කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. එයින් එකක් තමයි මේ විද්‍යාව කියන්නේ. මේ විද්‍යාව කියන පදේ හැදිලා තියෙන්නේ විද ඥානය කියන ධාතුවේ. ඒ කියන්නේ යමක් විදිහට දක්නා වූ ඥානයට කියනවා විද්‍යාව කියලා. සාමාන්‍යයෙන් අද කාලේ තියෙන මේ අස්ගන්දුම් විද්‍යාව නෙමෙයි. මෙතන කියන්නේ ගැඹුරු දෙයක් ආબોධ කරගන්නා වූ සම්‍යක් ප්‍රඥාවයි. ඒකට වැඩෙන දේ අතුරෙන් උසස්ම දේ තමයි ප්‍රඥාව. පඤ්ඤා නරණං රතනං මිනිස්යන් උතුම්ම රත්නේ කියන්නේ ප්‍රඥාවයි. එතකොට මේ ප්‍රඥාව නොඑක් නම් වලින් හඳුන්වන්නේ ප්‍රඥාවේ ක්‍රියාකාරීකම් 30ක් කියන නිසයි. ඒ ප්‍රඥාව කියනවා සම්මා දිට්ඨිය කියලා. මේ සම්මා දිට්ඨියේ තියෙන ප්‍රභේද පහක්. කම්මසකතා සම්මා දිට්ඨිය ඥාන සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියලා. මේ එකින් එකට ඉහළයි. එයින් කම්mස්සකතා සම්මාදිට්ඨි කියන්නේ කුසල් අකුසල් කළොත් දුක් මේ කුසල විපාකයෙන් සැප විපාක කුසලයෙන් සැප විපාක අකුසලයෙන් දුක් විපාක ලැබෙන බව පිළිගන්නවා මේ දේ කුසල් මේ දේ අකුසල් කියලා තේරුම් ගන්නවා මේ මේ කුසල විපාකයක් මේක අකුසල විපාකයක් කියලා තේරුම් ගන්නවා එතකොට කවර හෝ යහපත් දෙයක් සිදු වුණොත් ඒයින් සැප විපාකයක් ලැබෙන බව අවබෝධ කරගන්න. කවර හෝ අකුසල යහපත් දෙයක් කළොත් ඒයින් දුක් විපාකයක් ලැබෙන බව අවබෝධ කරගන්න. එතකොට මේ කුසල අකුසල කර්මයන්ගේ පර විපාක පිළිගන්නා වූ නුවණැති කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි. ඒක සරුවක්යන් වහන්සේ මෙහි කරණයට දේශනා කළා කියනවා. කම්මස්සකෝමි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමි තී අබින්නම් පච්චේ කිතබ්බං නිත්‍යාවා පුරිසේනවා ඝාතේනවා පබ්බජිතේනවා මේ අබින්න පච්චේකන සූත්‍රයේ සඳහන් වෙන පාඩයක් හැමදෙනාම සිහි කරන්නට ඕනේ කම්මස්සකෝමි මම කර්මයේ සෝකියේ කොට ඇත්තෙක්නි කම්ම දායාදෝ මම කර්මයේ උරුම කොට ඇත්තේක්මි. කම්ම යෝනි මම සැප දුක් ලැබීමේ මූල හේතුව කර්මයේ කොට ඇත්තේමි. කම්ම බන්දු මම කර්මයේම ඥාති කොට ඇත්තේමි. කම්ම පටිසරණෝ මම කර්මයේ පිළිසරණ කොට ඇත්තේමි. යං කම්මං කරිස්සාමි කල්යාණං වාපාපකං වා. අයහපතෝ යහපතෝ කුසලයක් මම සිදු කරනවා නම් තක්ක දායාදෝ භවිස්සාමි මම ඒකට වගකීම් යුත්තේ වන්නේමි කියලා නිතර මෙනෙහි කරන්නට ඕන. එසේ මෙනෙහි කරන යන් නුවණක් තියෙනවා නම් ඒකද කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි. ඒක මේ බාහිර කර්ම ක්‍රියාවාදී ආගම් වල සඳහන් නබෝසින් Hindu ආගමේ මේක සඳහන් බ්‍රහ්මාගමේ. කුසල කුසල කර්මයන්ගේ විපාක පිළිගන්නවා. ඒක අබුද්ධෝත්පාද කාලවලක් තියෙනවා. ඊළඟට ඥාන සම්මාදිට්ඨි කියන්නේ සමත භාවනා තුලින් උපචාර සමාධි, රූපාචර ධාන, අරූපාචර ධාන උපදවා ගන්න හැටි. ඒ වායේ ප්‍රභේද, ඒ වායෙන් ලැබෙන ප්‍රතිඵල මේවා අවබෝධ කරගන්න ඥානියට කියනවා ධාන සම්මාදිට්ඨිය. අර්ථ වඩා උසස්. ඊළඟ විපස්සනා සම්මාදිට්ඨිය. මේ ධාන සම්මාදිට්ඨිය පහළ වෙන්නේ සම්මුතිය අරමුණේ. විපස්සනා සම්මාදිට්ඨිය පහළවන්නේ පරමත් අරමුණේ. ඒ කියන්නේ සම්මුතිය අරමුණේ කියන්නේ දැන් අපි එතනවා කේසා කේසා කියලා. කේසා කියන්නේ මේ නිමිත්තෙන් අපි ධානයක් උපදවනවා. එතකොට ඒක කේසා කියන්නේ සම්මුතිය උඩයි ධානයේ පහළ වුනේ. විපස්සනා කියනකොට එහෙම නෙමෙයි. මේ කේසා කියන්නේ සම්මුති වචනයක්. ඒ කේසාවේ තියෙන එකට එක 30000ක් ගානේ රූප ධර්ම 44ක් බැගින් තියෙනවා. රූප ධර්ම 44ක් බැගින් තියෙන එක එක කේස 1000ක. ඒ කියන්නේ ඉසේ හිස වල වෙලා සිටි සමමත පිහිටියා වූ හිසකේ ගහේ මුල තියෙනවා කලාප රූප කලාප පහ. ඒ මොනවද? කාය දසක කියලා 10 මිතියයි. භාව දසක කියලා 10 මිතියයි. චිත්තජ සුද්ධාසන කියලා 8 මිතියයි. උතුජ සුද්ධාසය කියලා 8 මිතියයි. ආහාරජ සුද්ධාසය කියලා 8 මිතියයි. 8 ගොඩව 3යි 10 ගොඩව 2යි. එකතු වුණාම සියල්ල 44යි. එතකොට එහිදී ඉස්සරලා සිටි සමෙන් උඩට මතුවෙච්ච කොටසේ තියෙන්නේ උතු සමුත්ථානික සුද්ධාස්තකයක් පමණයි. දැන් එතකොට විපස්සනා කරන්නේ කිසකේ කියලා නෙමෙයි. ඒ පළමුවෙන් ගන්නවා අපි අර විදිහට කාය දශක කියන 10 මිතිය. ඒ කියනවා පාඨනීයාපෝ කේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදේ කියලා රූප 10. එයින් එකක් එකක් අරගෙන ඒවා ඇති වෙන නැති නැති අර ආලෝකයෙන් බලාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ මෙනෙහි කරනවා. අන්න විපස්සනාව. ඔය වාගේ එක එක රූපයක් එක එක රූපයක් ගණනේ ඒවැයි ඇති වෙන නැති නැති බලාගෙන අනිත්‍ය ලක්ෂණයයි ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් පෙළෙන බව දැනගෙන දුක්ඛ ලක්ෂණයයි කෙනෙකුගේ අයිතියක් නැති බව දැනගෙන අනාත්ම ලක්ෂණයයි කෙලිකුල් බැවින් අසුබ ලක්ෂණයයි මෙනෙහි කරනවා නම් අන්න විපස්සනා ඥානෙ ඒක පරමාර්ථයක් කරමුණු කෙරේ සම්මුතිය නෙමෙයි ඒ වාගේ හැම තැනකදීම අර සමත භාවනාවෙන් ලැබෙන අවබෝධයට වඩා විපස්සනාවෙන් පරමාර්ථය අවබෝධ කරගැනීමේ ප්‍රඥා පහළ වෙන ඊට වඩා ඉහළයි. එතකොට ඒකෙන් තමයි අර විපස්සනා ඥාන පේලියක් වැඩෙන්නේ. සම්මාර්ෂණ ඥාන, උද්‍යාවිය ඥාන, භංගානුපස්සනා ඥාන, බයතුපත්ඨාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතුකම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන, අනුලෝම ඥාන කියන මේ ඥාන පිළිලීම පහළ වෙන්නේ ওই විදිහට එක එක රූපයක්, එක එක නාමයක් ත්‍රිලක්ෂණයෙන් නම් වෙමින් ලැබෙන ආභෝධයයි. ඒකට ඒකට කියනවා විපස්සනා සම්මා දිට්ඨි. ඊළඟට මග්ග සම්මා දිට්ඨි කියන්නේ ඊටත් වඩා ඉහළ නුවණ. ඒ කියන්නේ දැන් විපස්සනා වඩන කෙනෙකු සත්පුජ්‍යල සංඥාව සම්පූර්ණයෙන්ම බිඳ දානවා. නැත්නම් යටපත් කරනවා. එසේම යටපත් කිරීම නිසා තමන්ගේ හිතේ වැඩෙනවා ධර්මතා 37ක්. ඒවට කියනවා බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒවා හිතේ ශක්තිමත් වෙන්න වෙන්න තමන්ගේ විපස්සනා ඥාන වඩා වඩා තියුණු වෙනවා. විෂද වෙනවා, දියුණු වෙනවා. එසේ තියුණු වෙන විපස්සනා ඥාන නිසා යම් වෙලාවකදී තමන්ගේ සසරදී බොහෝ කාලයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී 10 පිරී තිබුණනම් මාර්ගඵල ලබන්න තරම් නුවණ මොහකුරුවාගෙන් තිබුණා නම් අර විපස්සනා ඥාන දියුණු වෙලා ගිහිල්ලා සෝවාන් මාර්ග ඥාන පහළ වෙනවා. ඒ මාර්ග ඥානෙ අරට වඩා පුදුම විදිහේ බලගත්ු සම්මාදිට්ඨියක්. ඒ කියන්නේ කවදාකවත් නොදුටුවා වූ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊළඟට සෝවාන් ඵල ඥානෙ ලබනවා. ඒක ඵල සම්මාදිට්ඨිය. ඒ වගේම මාර්ගඥාන සතර වෙන වෙනම ලබනවා. ඵල ඥාන සතර ඒ වගේ වෙන වෙනම ලබනවා. මේ කියන්නේ මාර්ගඥාන සම්මාදිට්ඨි, ඵල ඥාන සම්මාදිට්ඨි කියන මේ ඔක්කොම අර විද්‍යා කියන පදයට අයිති. එතකොට කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පිළිගැනීම එක විද්‍යාවක්. ධානය වැඩිීමේ ප්‍රඥාව අනෙක් විද්‍යාවක්. විපස්සනා වැඩිීමේ නුවණ තවත් විද්‍යාවක්. මාර්ගඥාන නුවණ තවත් විද්‍යාවක්. ඵල ඥාන තවත් විද්‍යාවක්. මේ විදිහට මේවා වැඩිලා වැඩිලා කොහෙටද යන්නේ? ඉපදීමක් නැති, ජරා රෝග ව්‍යාධි මරණ ආදියක් නැති අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවනටම දියුණු වෙනවා. ලෝකයෙන් මෙතර වෙනවා. එන්න මේක නිසා දියුණු වෙන දා තුරින් උතුම්ම දේ තමයි සම්මා දිට්ඨිය කියන මේ සියල්ල විනිවිද දක්නා වූ ප්‍රඥාව හේවත් විද්‍යාව කියන එක ඒ දෙව් පිළිසර සරුවක්යන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කාරණේ අවිද්‍යා නිපතතං වරා. ඒ කියන්නේ මේ ලෝකයේ පහත වැටෙන දේ අතුරින් ප්‍රධාන වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද? කළ යුතු දේ නොදන්නා බව. නොකළ යුතු දේ නොදන්නා බව, සත්‍ය නොදන්නා බව, දුක නොදන්නා බව, සමුදය නොදන්නා බව, නිරෝධය නොදන්නා බව, මාර්ගය නොදන්නා බව, කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නොදන්නා බව, ධානියක් නොදන්නා බව, විපස්සනා ඥාන නැති බව, මාර්ගඵල නැති බව මේවා තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාවේ ප්‍රධානම ලක්ෂණය තමයි තියෙන දේ වහලා දානවා. ඒකට කියනවා මෝහය කියලා. මෝහය මුලාව. එතකොට ස්වභාව ස්වභාවච්ඡාදන ලක්ෂණ ලක්ෂණෝ මෝහෝ. ඒ කියන්නේ තියෙන දේ ස්වභාවය වහ ගන්නවා. ඒක වහ ගැනීම නිසා ඒක අඳුරක් වාගේ. ඒ අඳුර වාගේ ඇත්ත ඇද සැපෙන් නොදන්නා අවිද්‍යාව නිසා තමයි පස්පව් කෙරෙන්නේ. දසරා කුසල් කෙරෙන්නේ. පංචානන්තරිය කෙරෙන්නේ. එවැන්ගෙන් කලකෝලාණ වෙන්නේ. ඒ වගේම තවත් තවත් කයින් වචනින් සිතින් අකුසල් සිදු වෙන්නේ ඔක්කොම කෙරෙන්නේ මේ අවිද්‍යාව මුල් කොටගෙනයි. එයින් සිදු වෙන්නේ සත්‍යයා මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිසයා ඊළඟ තිරිසන් සතෙක් බවට පහකට වැටෙනවා. තවත් සමහරට പ്രേත සතෙක් බවට පහකට වැටෙනවා. තවත් සතේ තවත් අසුර සතෙක් බවට පහකට වැටෙනවා. තවත් නිරි සතෙක් බවටත් පහකට වැටෙනවා. සංජීවීයටත් වැටෙනවා. කාලසෝත්‍රයටත් වැටෙනවා. සංඝාතේට රෞරවේට මහා රෞරවේට තාපේට මහා ප්‍රතාපේට අවීචයට මේවටත් වැටෙනවා. පහකට වැටෙනවා. එනිසා බඹලොවින් ඇත්වපවා වෙලා මේ නරක ආදීකක් යනවා සමහර විට. ඒක නිසා සියලුම පරිහානියට හේතු වෙන්නේ යමක්ද ඒ අතුලින් ප්‍රදාන වෙන්නේ අවිද්‍යාවයි කියන එක සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. තුන්වෙනි කාණේ විදින්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨවන්නේ සංඝ රත්නය කියලා සඳහන් කළාමක් නිසාද මේ ලෝකේ කවුරුත් දෙපායට සත්‍යය ඇවිදිනවා. ආ දැන් සැප සත්‍යෝත් ඇවිදිනවා. සිව්පාවෝත් ඇවිදිනවා. බොහෝ පායත්ෝත් ඇවිදිනවා. නමුත් මේ ඇවිදින සත්‍යයන් බොහෝ සෙයින් ඇවිදෙන්නේ ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන්, ක්ලේශයන්ගෙන් යුතුවයි. සිල්වත් ගුණවත් <clears throat> බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇවිදින්නේ කොහොමද? සමන සබන පියවරක් ගානේ අවික්කන්තේ සම්පජානකාරී පටික්කන්තේ සම්පජානකාරී ආලෝකිතේ සම්පජානකාරී විලෝකිතේ සම්පජානකාරී මේ හැම එකක්ම සම්‍යක් ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් උන්වහන්සේලා ඇවිදින්නේ පින්නපාත යන්නේ වෙනත් වෙනත් චාරිකාවල වඩින්නේ ලෝභයෙන් නෙමෙයි, ද්වේෂයෙන් නෙමෙයි, මෝහයෙන් නෙමෙයි. සීලයක් දරාගෙන, සමාධියක් දරාගෙන, ප්‍රඥාවක් දරාගෙන තමන තමන පියවරක් ගානේ කුසාසිතින් වඩින්නේ. තාතන් වහන්සේලා වඩින්නේ සමාධිසිතින්. එවැගේම අනිකුත් භාවනා නියෝගී ස්වාමීන් වහන්සේලා වඩින්නේ සමාධිසිතින්. ඒ වඩින වඩන ගමනේදී තමන තමන පියවරක් ගානේ හිතන්නේ මගේ මේ පියවර ගැටීමකින්වත් කුරු කුඹියෙකු තරම්වත් සතෙකුට හිංසාවක් නොවේවා කියන මෛත්‍රී කරුණාවේ. එවාගේම උන්වහන්සේලා දකිනකොට දුකටපත් වූවන්ගේ දුක අමතක වෙනවා. බයටපත් වූවන්ගේ බය අමතක වෙනවා. ශෝකයටපත් වූවන්ගේ ශෝකය අමතක වෙනවා. එවාගේම දුකින් පෙළෙන්නෝ ඒ වෙලාවේ සන්තෝෂයෙන් ඉපිලීගෙන සාදුකාර දෙනවා. දෝර්ණඟ වඳින්න හිතෙනවා. පසඟ පිටුව වඳින්න හිතෙනවා. ගුණ සිහි කරන්න හිතෙනවා. ඒ වගේම යමක් පරිත්‍යාග කරන්නත් හිතෙනවා. ඒ වගේම අනිකුත් මිනිස්යන් වගේ නෙමෙයි මේ ගමන් කරන්නේ උන්වහන්සේලාගේ යම් කිසි උසස් ගුණයක් ඇති කියලා ගෞරව සම්ප්‍රයුක්තවයි උන්වහන්සේලා ගැන මෙත් ඇසින් බලා සතුටු වන්නේ. සරුවක්යන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කළ තින සමනානංච දර්ශන. සිල්ලතුන් දැකීම මංගල ධර්මයක්. මොකද එතන කියලා තියෙනවා යම් කිසි කෙනෙක් සිල්ලතුන් වහන්සේ නමක් දැකලා මෙත් සිතින් මෙතින් බැලුවා නම් කල්ප ලක්ෂයක් වෙනතුරු නිත් රෝගයක් හටගන්නේ නැහැ. ඒ වගේම කල්පයක් යත් කල්ප ලක්ෂයක් වෙනතුරු නිත්වල කිසිම අපදාවක් නැතුව පංච වර්ණයෙන් බබලන මානික යෝග්නිමක් වාගේ බබලන නේත්‍ර ලබනවා. ඒ වගේම කල්ප ලක්ෂයක්ම දුගතියට නොඇති දිව්‍ය මානුෂාදී සුගති ලෝකවලම සම්ප්‍රපින්දින්නේ දර්ශන මූලක කුසලයේ පවා හේතු වෙනවා කියලා. ධර්මාශෝක රජුරු අවුරුදු 3ක් තිස්සේ මානසික වශයෙන් පීඩාවකටපත් වුණා කාලිංග යුද්ධයෙන් ඇතිවෙච්ච මිනිස් ඝාතනය ගැන. ඔය අතරත හත් අවුරුදු සාමණේරයන් වහන්සේ නමක් කවුද? නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ රාජාංගනේ අයිනෙන් වඩිනව මෑණියන් වහන්සේ දකින්න. මේ දවඩන වෙලාවේදී රජුරෝ සීනඳුරු කවුලෙන් බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට පෙනී ගියා වෙනත් මිනිස්සු යන්නේ වටපිට බලනවා, උඩබිම බලනවා, අතපා ලෙලවනවා එක එක විදිහේ විකාර. නමුත් මේ කුඩා හාමුදුරුවන් වහන්සේ වඩින්නේ වටපිට බලන්නෙත් නෑ, උඩබිම බලන්නෙත් නෑ, අත හොලවන්නෙත් නෑ. නැවත ලැබූ පිළිමයක් වාගේ නිසංසලව පිය නගමින් වඩිනවා. මේ රජකුමාරට පුදුම විදිහේ මානසික සනසිල්ලක් ඒ දැකීමෙන් ඇති වුණා. හැවතියෙකුට කීම ගිහින් අන්න කුඩා ස්වාමීන් වහන්සේ මාලිගාවට එක්කින්දයි කියන්නේ. ඉතින් යන හැටෙත් බලාගෙන. ගිහින් ආරාධනා කරන හැටෙත් බැලුවා. තව හැමතියෙකුට කීව ගිහින් ඉක්මනට එක්කෙන්ද කියන්නේ කියලා. ඒ ඇමතියගෙන් ආරාධනා කරනවත් බලාගෙන. ඉතින් මේ කුඩා සාමණේරයන් වහන්සේ වයසෙන් කුඩා වුණාට පෙනුමෙන් ලැබට වුණාට මහා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කලබල නැතුව බොහොම සාන්තව මාළිගාවට වැඩියා. මාළිගාවට වන්නේතුරු උන්වහන්සේ වටපිට බැලුවේ නෑ කවුද මේ කියලා. නමුත් උන්වහන්සේ මාළිගාවට ඇතුළු වුණාට පස්සේ ඇහැරලා බැලුවා Tamanට වඩා වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉන්නවාද කියලා. කවුරුත් නෑ. ඒ නිසා සිංහාසනයෙන් නැංග පුදුමයි. රජුරෝ අත දුන්නා අඟ ගන්නත්. පස්සේ රජුරවන්න හිතුණා මේ ස්වාමින් වහන්සේ වයසින් අඩු කෙනෙක් වුණාට විශාල ධර්ම සම්භාරයක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි මේ මුළු ජම්බුද්දීපේට අගරජ වාඩි වෙන සිංහාසනේ වාඩි වුණේ කියලා බුදුම සතුටක් ඇති වෙලා කිව්වා ස්වාමීනි මට බණපදයක් අහන්න ඕනේ කියලා. ඉතින් මේ රහතන් වහන්සේ රහත් වෙනකොට ත්‍රිපිටක ධාරී වුණා. සතර බොහෝ කාලයක් පෙරෝ පාරමී ඇති උත්මේ ඉතින් මුන්නාංශ මුල තුම් පෙටකම කල්පනා කරලා සජ්ජිරුවන් පිටා කෙටියෙන් කිය යුතු නිසා ධම්මපදයේ අපමාද වර්ගයේ ගාථා 12 දේශනා කළා. රාජ්‍යලෝකයේ ඇති ස්වාමීනි මං තේරුම් ගත්ත බුද්ධ ධර්මයේ කවරක්ද කියලා. ස්වාමීනි මං අද පටන් සැබෑ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් වෙනවා කියලා එදාම තෙරුවන් සරණ ගියේ. ඒක තෙරුවන් සරණ ගිහින් හිටියේ නෑ. ඉතින් පසුව ඉතින් දිනපතාම දෙතිස් නමකට දිනපතා දන් දෙන්නත් දාසෙන් දාස වැඩි කළ 60000ක් දෙනාට දිනපතා සංඝයාට දන් දෙන්න පුරුදු වුණා. 84000ක් වෙහෙර විහාර කෙරෙව්වා. දරු දෙන්නා සසුනට පූජා කළා පැවිදි කෙරෙව්වා. එවාගෙම තුන්වෙනි සංගායනාව කරන්න දායකත්වයේ දරුවා. කටවල් 9ක බුදු සසුන පිහිටුවන්නේ පිහිට වුණා. මේ වාගේ පුදුම පින්කම් කළා. මක් නිසාද? අර සිල්ලුතුන් වහන්සේගේ ගමන් විලාසය දැකලා නේද? මේක නිසා දකින්න මේ ගමන් යන අය අතුරෙන් සුකේසුල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ හෙවත් සංඝ රත්නයේ ගමන ශ්‍රේෂ්ඨ බැවින් අවිදින්නෝන්ගේ සංඝ රත්නයේ අග්‍රයි. තුන්වෙනි කාරණය, හතරවෙනි කාරණේ බුද්ධෝ පවදතං වරු. ඒ කියන්නේ කතා කරන්නෝන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කල්ප සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ ලොවට ධර්මීය ආબોධ කරවන්නටයි. සාරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මානෙල් මාසුඳ විහිදෙනවා. ශ්‍රී ශරීරයෙන් හඳුන් සුවඳ විහිදෙනවා. ඒ සාරුවක්යන් වහන්සේගේ මුඛද්වාරයේ හරියට දොළොස්වක් චන්ද්‍රලංක ශේකාවක් වගේ කවාකාරව පිහිටි හනු යුගලයකින් යුක්තයි. එක එක දන්ත පන්තියේ විශ්ව බැගින් දක්වල පිහිටා තිබෙනවා. උස්මිති නැතුව සිදුරු නැති මේ දන්තකන්තිය සිදීපතක් වාගේ දිලිසෙනවා. සුදු බුදුරැස් සිහිදෙනවා. ඒ වගේම රතුම රතු පාටේ ජීවා ධාතුවක් තියෙනවා. නාමයේ පටන් ස්වරෝච්චාරණේ නාලයේහි කිසිම තැනක පිටේසෙම ආදි ඵලබෝධයක් නැහැ. ඒ වගේම ගාම්භීර නාමයක් පවතිනවා. වෙනත් කෙනෙකු එක වචනයක් කියනකොට වචන 128ක් කතා කරන්න තරම් සරුවක්යන් වහන්සේට පුළුවනි. ඒ විදිහේ සරුවක්යන් වහන්සේ ගෞතර බුදු වූ දවසේ පටන් 45 අවුරුද්ද මුළුල්ලේ දේශු උතුම් සවිසුද්ධ වූ බුද්ධ ධර්මයේ නිසා සූවිසි අසංකේයයෙන් නව කෝටි 60 ලක්ෂයක් දෙන ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. අසංකේ ගණන් දෙන දෙව්ලොවට බඹලොවට ගියා. එනිසා සරුවක්යන් වහන්සේ තරම් කතා කරන්න උන්ගෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් නැහැ කියන එක සඳහන් කළා මෙතෙන්දී. ඉතින් මේ විදිහට මේ කාරණා හතර පහදා දෙනකොට දෙවි දේවතාවෝ පුදුම විදිහේ ප්‍රසාදයටපත් වූ අතර බොහෝ දෙනෙක් සෝවාන් ආදී අධිකම ලාභයටපත් වුණා. දැන් අපි සලකා බලමු අපි මේ දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, භාවනා කරනවා, ආගමික පින්කම් වල යෙදෙනවා. එවැගේම අපි ජීවනෝපාය සඳහා ධාර්මික රැකියාවල යෙදී සිටිනවා. මේ සියල්ලම සිද්ධ කරන්නේ මෙන්න මේ අර්ථ සම්ප්‍රත් හතර සාක්ෂාත් කරගන්නටයි. එනම් අපේ ප්‍රඥාව දියුණු කරගන්න, අවිද්‍යාව ප්‍රහාණය කරගන්න, එවැගේම නික්ලේශේ සංගරාතේ ඇසුරු කරන්ද එවැගේම සවිසුද්ධ වූ දේශනා ඇති ශරුවක්යන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඉතින් ඒ මේ අර්ථ හතර සාක්ෂාත් කරගන්න හේතු වෙන පින්කම් තමයි අපි මේ සිදු කරන්නේ කියලා හිතනකොට මේවා මහේශාක්‍ය මහානුභාව සම්පන්න කුසල ධර්මයන් බාටපත් වෙනවා. එනිසා අපේ සරුවක්යන් වහන්සේ දීර්ඝ සංසාරයක් මුළුල්ලෙහි කියන්නේ විෂයාසංක කල්පලක්ෂයක් මුළුල්ලෙහි මේ ප්‍රඥාව විද්‍යාව දිනු කරමින් ආවා. අවිද්‍යාව ප්‍රහාණය කරමින් ආවා. එවාගේම සංඝ රත්නය ඇසුරු කරමින් බොහෝ සෙයින් බුද්ධ ශාසන 512000ක් වඩා ඇසුරු කරගෙන ආවා. එවාගේම ලෝතර බුදුරයන් වහන්සේලාගෙන් බුදුබණ අහලා එමන්ගෙන් ප්‍රඥාව දිනු කරගෙන ආවා. අන්තිමේදී ලෝතර බුදුහි 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට ධම්ම සෙවස්සවලා සූවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුර පමුණවා වදාලා. ඒ වගේම තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවුරුදු 5000කට වඩා වැඩි කලක් නිර්මලව පැවැත්මට අදිෂ්ඨාන බල පිහිටුවලා අනුපාදිශේෂ පරිනිර්වාණ නිවන් පුර වැඩියා. තාතන් වහන්සේලාද පිරිණ වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකයේ කර්මාරූපව මිය පරලෝ ගියා. යඩේටිය ආරක්ෂාන රාජධානි උයන් පොකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ තාරකා මහා පෘථ්වී මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදිකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාරය ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති නෙවේ නැති නෙවේ යන බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් පෙළි පෙළි පවත්නා බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සියලු සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි තෘෂ්ණාවගේ නැතිකම නිරෝධාරි සත්‍යයි නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී බැලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් පුර වැටියා. සතර දුක් කරණීය කොට කෙලෙස් දිනෙමෙල නිවාසාන්ත නිවනින් සනසේවදාලේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා සතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු